ඇහුන්නේ ඒක තමයි. හොඳයි හොඳයි. සසෝ කාල වෙලා තියෙන හැටියට සාමනස් අපි ඉදිරිපත්. බලමු. අවසරයි සාමනහංශ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයංක භාවනාවේදී මුලින්ම සිත ආස්වාස ප්‍රාස්වාසයේදී උඩු තොලට උඩින් නාස්පුඩු වලට පහලින් හුස්ම රැල්ල වැදීමේදී තත්පර කීපයකදී සිත පිට යයි. නැවත සිත පිට ගිය බව දැන ආපසු කය තුල එනම් නාස්පුඩු වලට පහලින් ආස්වාස ප්‍රාස්වාසයේ සිත තබාගත හැක. මෙසේ විනාඩි කිහිපයකදී දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස කරගෙන යාමේදී සියුම් ආස්වාස ප්‍රාස්වාස සිදුවන බවක් දැනේ. මෙසේ භාවනාව කරගෙන යාමේදී ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන තත්වයකටපත් වේ. පසුව නිදිමත ගතියක් ඇතිවේ. පසුව නොදැනීම නිදිමත ගතිය වැඩි වේ. සක්මන් භාවනාවේදී වම දකුණ තබමින් එය සිහි කරමින් භාවනාවේ යෙදීමේදී වම සහ දකුණ পায় තැබීමේදී ශරීරයේ දෙපසට චලනය වීමක් සිදුවන බව දැනේ. මෙසේ විටින් විට සිත පිට ගියත් පසුව විනාඩි කිහිපයකදී පාද උඩින් මෙන් යන බවක් දැනේ. මෙය තදින් නිරීක්ෂණය කිරීමට යාමෙන් සමහර විට මුල් තත්වයට වරහන් ඇතුළේ තියෙනවා හොඳට ඇස්සර බැලීමේදී බැලීමෙන් මුල් තත්වයටපත් වේ. පසුව ආපසු මුල සිට භාවනාව කරගෙන යාමේදීද නිදිමත ගතියක් පහළ වේ. මේ සඳහා ගෞරවනීය සාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවායි පතමි. හොඳයි දැන් කොහොමත් පරයන්ක භාවනාවේදී දැන් ගිහිල්ලා තියෙන ක්‍රමේ හරි ගිහිල්ලා තියෙන ක්‍රමේ හරි කියන්නේ දැන් සාමාන්‍යයෙන් හොඳට ආශ්වාස ප්‍රශ්වාස වෙන් වෙලා තේරුම් තේරුම මේ තේරුම් ගිහිල්ලා තියෙනවා ඊළඟට ආශ්වාසයේ දිග කෙටි වශයෙන් තේරලා තියෙනවා ඊළඟට තමන් උත්සාහ කරන්න ওই අවස්ථාවේදී තව ටිකක් ආස්වාසිය මේ පටන් ගන්න ස්වરૂපයටම එහෙම නැත්නම් පටන් ගන්න අවස්ථාවටම හිත යොමු කළා ඒක බලන්නත් පොඩක් උත්සාහවත් වෙන්න මම හිතන්නේ දැන් ඊට එහා දිරට ගිහිලා තියෙන්නේ මේ කොටසත් සම්පූර්ණ වෙලා කියලා මම හිතනවා මේ ප්‍රශ්නේ ඒ කොටස සඳහන් වෙලා නොතිබුණත් කියන්නේ අපි සාමාන්‍යයෙන් හොඳට හුස්ම සංසිඳෙන්න කලින් හුස්මේ තියෙන සම්පූර්ණ ආස්වාස මුළු ආශ්වාසයම දැක ගන්න උත්සාහ කරන්න ඕනේ ඊළඟට මුළු ප්‍රශ්වාසයම දැක ගන්න උත්සාහ කරන්න ඕනේ ඒකේ හොඳට හිත නිමග්න වුණා නම් හිත ඒකේ හොඳට යෙදුණා නම් ඔන්න ඒකෙම හිත බැස ගන්නවා ඊළඟට වෙන ඒ තරම් බාහිර අරමුණු වෙන්නේ නැහැ හොඳට හිත ඒකේ බැසගත්තට පස්සේ ඔන්න දන්නේම නැතුව අපිට මේ ආස්වාසය මොකද්ද ප්‍රාශ්වාසය මොකද්ද කියලා තේරෙන්නේ නැති මට්ටමකට ආස්වාස ප්‍රාශ්වාස දෙක සංසිඳෙනවා හැබැයි ඒකෙන් සියල්ල සම්පූර්ණනා කියලා අදහස් වෙන්නේ අපි තව පොඩක් උත්සාහ කළ බැලුවොත් තව හිත සියුම් කරලා බැලුවොත් සමහරලාට නැවතත් ආස්වාස ප්‍රසආසයේ මතුවලා එන්න පුළුවන්. හැබැයි නැවතත් ආස්වාස ප්‍රසආසයේ සංසිඳෙනවා. දැන් ඔය මට්ටමට එනකොට අපේ හිතේ කාමච්ඡන්දය අඩු වෙලා, ව්‍යාපාදේ අඩු වෙලා, ඊළඟට උද්ධච්ච කුක්කුච්චය අඩු වෙලා, විචිකිච්ඡා අඩු වෙලා. දැන් මේ නීවරණ හතරක් සෑහෙන්න යටපත් වෙලා තියෙන්නේ. ඔය අවස්ථාවේදී තමයි තීන මිද්දේ ඔලු උස්සන්නේ. ඉතින් ওই අවස්ථාවේදී තමන් උත්සාහවත් වෙන්න ඕනේ. හොඳට සුතමේ ඥානයක් ඇති කරගන්න ඕනේ. මෙතන තමයි මේ මම මෙච්චර කාලයක් යන්න උත්සාහ කරපු තැන. මෙතෙන්ට ගිහිල්ලා හිත නිදාගන්න හැදුවොත් ඔන්න මං සතර පරාදයි. ඉතින් මේ ඔක්කොම ටික දැන් පිටිය සකස් කරලා දීලා තියෙන්නේ. පිටිය සකස් කරගත්තට පස්සේ ගෝලයා නිදිනම් ඉතින් ඊටින් එහාට කරන්න විදිහක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ වෙන්න මේ මේ මේ යන්නේ හරි මාර්ගයේ කියලා අර නිකම් සූදානම් ශරීරයෙන් යන්න හොඳට සූදානම් වෙලා යන්න මේ හරියට එනකොට අනිවාර්යෙන් නිදිමත එනවා නම් ඒ කියන්නේ භවනාවේ හරි පාරට වැටලා තියෙන්නේ හරි හරි පාරේ ගමන් කරලා තියෙන්නේ ඉතින් නිදිමත එද්දී දැන් නිදිමත යන්න කියන්නේ නිින්ද යන්නත් නොදී හිත නැවත අවශ්‍ය ගන්නෙත් නැතුව කියන්නේ හුස්ම පේන්නේ නැහැ කියලා හයියෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න යන්නෙත් නැතුව හොඳට ඒ තැම්පත් වෙච්ච ආස්වාසය ප්‍රස්වාසය එහෙම තැම්පත් වෙන්නත් හැරලා නිදාගන්නෙත් නැතුව ඔතන අවදිමත් භාවය පවත්වන්න ඕන. ඉතින් ඕක හරිය සියුම් මේ සමබර කිරීමක් තියෙන්නේ. ඉතින් ඕක යෙදිලා යෙදිලාමයි ඕක අල්ලගන්න තියෙන්නේ. ඉතින් වෙන ක්‍රම මේ කියන්නේ තමන්ම පොඩ පොඩ ඔය දේ ටික ටික ටික ටික එහාට ගෙනියන්න ඕනේ. දැන් අපි හිතමු බොහොම හොඳට සංසිඳුණාට පස්සේ අපිට නිින්ද ගියා. අපි තුමු නිින්ද ගියා කියලා කෙලින්ම. ඊට ඔන්න නැවත අවදි වුණා. ඊට ඊළඟ පාරේ උත්සාහවත් වෙනවා ඒ ඒ අපි මේ තැනදී නම් කලින් නිින්ද ගිහී ඊට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා අවදිමත් භාවයේ තියාගන්න. ඒ තවත් ටිකක් එහාට යනකම් අවදිමත් භාවයේ තියාගන්න. ඊට තවත් ටිකක් එහාට යනකම් අවදිමත් භාවයේ තියාගන්න. ওই විදිහ ක්‍රමවේදයකින් තමයි මේ මුළු කාල පරාසයම ඊළඟට ආස්වාද ප්‍රසආසයේ සංසිඳලා තියෙනවා. වෙන අරමුණු ඒ තරම් එන්නෙත් නැහැ. හිතේ අවදිමත් භාවයක් තියෙනවා. ඉතින් ඔය දේ ඇති කරගන්න ඕනේ. ඉතින් Taman තේරුම් ගන්න මේ ඇවිල්ලා නිවැරදි පාරක්, නිවැරදි තැනට ඇවිල්ලා තිනවා. නිඳා ගන්න යන්න දෙන්න එපා. ඉතින් පොඩි මොනවාද ඒකට කියන්නේ ක්‍රම යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ අවදිමත් බව වැඩි වෙන්න ටිකක් හොඳට තව සක්මන් කරලා ඉන්න පුළුවන්. ඕනනම් හොඳට උණු වතුර ටිකක් වළඳලා මේ පානය කළා පරයන්කට වාඩි වෙන්න පුළුවන්. ඔය වගේ ක්‍රම වලින් හිතේ අවදිමත් බව වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඕක සතිය තව තව දියුණු වෙනවත් එක්ක ඕක කඩා ගන්න පුළුවන්. එහෙනම් බය වෙන්න එපා. වැඩේ කරගෙන යන්න ඔය ඔතන අවදිමත් වෙන්න අවශ්‍යයි කියන එක තේරුම් ගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වඩාත් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටය. සක්මනේදී දකුණ හා වම වශයෙන් පාදයේ පොළවේ ගැටෙන අවස්ථාවට පමණක් සිත යොමු කරන්නට උත්සාහ ගනිමි. වටපිට ශබ්දහා ශාරීරික වේදනාද දැනේ. ඒ සියල්ල අතරින් পায় පොළවේ ගැටෙන අවස්ථාවේදී දැනෙන තද සිනිඳු වියලිහා තෙත් බව හඳුනා ගැනීමට උත්සාහ කරමි. නොයෙකුත් සිතුවිලි ගලාවිත් මාගේ සතිය පිට යන අන්දමද නිරීක්ෂණය කරමි. පරයන්කේදී සිතුවිලි ගලා ඒම අධිකය. නිින්ද යාමද නිතර සිදුවේ. ආනාපානයෙන් සතිය පිටතට ගොස් නැවතත් ආනාපානයට සතිය පැමුණුණු විට එසේ සතිය පිට ගියේ කෙසේදයි ආපස්සට ආවර්ජණය කරමි. එසේ සිතටා සියල්ල අනවශ්‍ය දේවා වටහාගෙන නැවතත් ආනාපානය කෙරෙහි සතිය පිහිටුවීමට උත්සාහ ගනිමි. මා කරගෙන යන්නා වූ පුහුණුව පිළිබඳව වාර්තා ඔබ වහන්සේට දීර්ඝායු වේවා. එතන අර මේ සඳහන් වෙනවා හිත පිට ගියා හිත පිට ගියාම ඇයි හිත පිට ගියේ කියලා ඒවා හොයන්න යනවා කියලා. ඒක ඒකත් නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ හිත පිට ගියාට පස්සේ ආයි ඉතින් හැවීමෙන් ඇති වැඩක් නැහැ. ඉතින් අර එක අතකින් ඉතින් අර තේරුමක් නැහැ. නැති දෙයකට නේද හිත පිට ගියේ කියලා අර ඒ අවබෝධය ලබා ගන්න ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවට කමක් නැහැ. හැබැයි Taman යම් අවස්ථාවක වැටහෙනවා නම් ඔන්න දැන් හිත පිට ගියා. පිට ගියාවේ. මම දැන් මං ආවිලා ඉන්නේ. දැන් මේ හිත දැන් නැවතත් අරමුණට ඇවිල්ලා ඉන්නේ. එතන ඉඳන් යන්නයි තියෙන්නේ. අර හිත පිට යාම ගැන කනස්සල්ලක් ඇති කරගන්නවා කියන්නේ නැවත අපි නිවරණයකටයි ආරාධනා කරන්නේ. කියන්නේ හිත පිට ගියා ඔන්න උද්දච්චයෙන් හින්දා. ඔන්න අපි ඒකට පසුතැවුණා කියන්නේ. ඒ ගැන කනස්සල්ලක් ඇති කරගන්නවා කියන්නේ ඔන්න අපි අතින් කුක්කුච්චයක් දාගත්තා. ඒ හින්දා අපි නිවරණයකට ආරාධනා කිරීමක් එතන කරලා තියෙන්නේ. ඒ හින්දා ඒකෙන් උත් වැඩක් නැහැ. හිත පිට ගියා පිට ගිය බව දැනගත්තා. ඒ මොහොතේ ඉඳන් නැවතත් අරමුණේ ඉන්නයි තියෙන්නේ. මොකද ඉතින් අපේ හිත එකපාරටම මේ එක රූලේ තියන්න බෑ. ඉතින් මේ කල්ප ගානක් තිස්සේ ඉතින් තන තන දුවප හිතක්නේ අපි දැන් මේ හදන්න හදන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් එයාටත් පොඩි මේ අවස්ථාවක් දීලා ගිහිල්ලා ආපු දෙන් ඔන්න ආවට පස්සේ ආයෙ අපේ වැඩේ කරගන්නවා. ඉතින් ආයෙ පිට යනවා. ඉතින් ආවා ඔන්න ආයෙ අපේ වැඩේ කරගන්න. ඉතින් මේ විදිහට අර පොඩ්ඩක් මේ හිමීට තමයි ඉතින් මේක හදන්න තියෙන්නේ මේ අර කෝටුවෙන් ගහලා මේක හදන්න යන ක්‍රමේ ආතතිගතයි. ඒ කියන්නේ එහෙම ටිකක් අර බලෙන් මේක කරන්න ගියාම හිතේ මේ මේකේ රසයක් නැති වෙනවා. පොඩ්ඩක් කමන්නයි හිත පිට ගියා දැන්. හැබැයි ආපහු එනවා දැන්. ඒ කියන්නේ දැන් කීකරු බවක් තියෙනවා. ඉතින් ආපු එක ගැන සතුටු වෙලා නැවතත් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. සක්මන් භාවනාව ගැන මොකද්ද විශේෂ ප්‍රශ්නයක් නැහැ නේද ඔහි කියලා? නෑ ස්වාමීන් වහන්සේ පාදයේ පොළවේ ගැටෙන අවස්ථාවට පමණක් සිත යොමු කරන්න උත්සාහ කරමි. වටපිට ශබ්ද හා ශාරීරික වේදනාව දැනේ. මේ සියල්ල අතරින් পায় පොළවේ ගැටෙන අවස්ථාවේදී දැනෙන තද සිනිඳු වියලි සහ තෙත් බව හඳුනා ගැනීමට උත්සාහ කරමි. ඔව් ඒ ටික මේ කියන්නේ හඳුනා ගන්න කියලා අපි ඒ මුලින් හොඳට Tamanට සතිය පිහිටලා තියෙනවා නම් මුලින් උත්සාහ කරන්න ඕක හඳුනා ගන්නත් වරදක් නැහැ. බලන්න නිකන් Tamanට සක්මනේ මේ කොනේ ඉඳන් එහා කොනට හිත මේ වෙන වෙන බාහිර අරමුණු වල ලොකුවට බැස නැතුව සතියෙන් යන්න පුළුවන්ද කියලා මුලින් සරලව බලන්න. ඒ කියන්නේ වම දකුණ වම දකුණ කියලා ඒ එහෙම ගියත් හරි එහෙම නැත්නම් ඔය දැනෙන දේත් එක්කම හරි මොකද්ද දැනෙන්නේ කියලා එකපාරටම විස්තර බලන්න යන්නේ නැතුව අකණ්ඩව සතිය පිහිටව ගන්න පුළුවන්ද? ඔන්න අකණ්ඩව සතිය පිහිටුවාට පිහිටව ගත්තට පස්සේ ඊළඟට පුළුවන් බොහොම සියුම් මන්දමින් මේ දැනෙන දේවල් ඒවැ තියලා නැතිලා යන ස්වરૂපය ඔන්න බලන්න ඊළඟට අපිට පස්සේ යොමු වෙන්න පුළුවන්. මුලින් පොඩ්ඩක් සතිය හදාගන්න. දැන් තාම මේ විස්තර කළා තියෙන විදිහට පේන්නේ තාම හොඳට සතිය පදන් වෙලා නැහැ. තාම හොඳට තහවුරු වෙලා නැහැ. ඒ නිසා සතිය කලින් හොඳට තහවුරු කරගන්න ඊළඟට අපිට පුළුවන් ඊළඟ මට්ටමට යන්න. එහෙනම් බඩක් උත්සාහ කරලා බලන්න මේ කියන්නේ ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. මුලින් ඉස්සෙල්ලා හොඳට සතිය තහවුරු කරගන්නවා. තහවුරු කරගෙන ඉන්න ඊළඟට අපි මේ අදාළ තැන් තැන්වල අපිට දැනෙන දේහි විස්තර බලනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ එසවීම යැවීම හා තැබීම නිවැරදිව සතියෙන් යුතුව කරගෙන යමි. පාදයේ පොළවට ගැටීමේදී පාදයේ ඉදිරිපස කොටස පළමුව බිම පතිත වී පාදයේ මැද සහ විලුඹ පසුව ඊටමත් සැහැල්ලුවෙන් සැහැල්ලු ලෙස පොළවට ස්පර්ශ වේ මුළු පාදයට එකවර පොළවට ස්පර්ශ වන ලෙස තැබීමට උත්සාහ කිරීමේදී විලුඹේ වේදනාවක් හටගනී එවිට සක්මන් කිරීම පිළිබඳ මා මන්දෝත්සාහි වේ කරුණාකර මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. ඉතින් මේ විලුඹ තද කරන්න ගිය එක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ නේද? අපි දැන් අපි සාමාන්‍යයෙන් සක්මන් කරනකොට ওই විලුඹ තද කරන්න යන්නේ නැහනේ. අපි සාමාන්‍ය විදිහට සක්මන් කරනවා. ඉතින් මේ සක්මන් භාවනාවේ කියලා මොකුත් අපි මේ මේ කකුලේ මුළු යටිපතුලම වදින්න සක්මන් කිරීමක් මෙතන කරන්නේ නැහැ. මෙතන අපි කරන්නේ මේ සාමාන්‍ය විදිහටම සක්මනක්. මේ يعني දැන් Taman එහෙ මෙහෙ යද්දී කවුරු හරි එක කතා කර කර යද්දී කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ ඒ ඒ සක්මනම තමයි. හැබැයි දැන් සතියෙන් කරනවා. කය කයේ පැත්තෙන් ගත්තොත් කයට වෙන විශේෂයෙන් මුකුත්ම කරන්න දෙන්නේ සාමාන්‍ය විදිහටම තමයි කය මේ ඇවිදින්නේ. හැබැයි දැන් සිත යොදනවා මේ තේරෙන දෙයට. කකුල දැන් <clears throat> පාදය හොඳට වදිනවා. දැන් ටිකක් දුරට හරිය ගිහිලක් තියෙනවා. පාදේ ඔන්න දැන් Taman නිරීක්ෂණය කරලා තියෙනවා. ඔන්න මුලින් ඇඟිලි ටික වදිනවා, ස්පර්ශ වෙනවා, ඊළඟට ඊළඟ කොටස වදිනවා. ඊළාට මේ මේ පාදයේ අර මැද කොටස වදින්නේ නැහැ. ඊළඟට විලුඹ වදිනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වરૂපය. ඉතින් ඒ ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ ටික දැනගෙන සක්මනේ යෙදෙන්න මේ ඊට වඩා මුකුත් අපේක්ෂා කරන්න එපා. ඊට වඩා මේ මුළු කකුලටම මේක තේරෙන්න ඕනේ කියලා ඒක විලුඹ තද කරන්න යන්න එපා. දැනෙන දේ හොඳටම ප්‍රමාණවත්. ඒ ගැන දැනුවත් වෙලා තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි පර්යංක භාවනාවේදී මාගේ ඉරියව්වේ අක්‍රමවත් බවක් වරහන් ඇතුළේ තියෙනවා ස්වාමීන් වහන්සේ කඳ නැමීම් පාද සීරුවෙන් නොතිබීම වැනි හැඟී ගිය විට එය සකස් කරගත යුතුයයි සිතවිල්ලක් ඇති වුවහොත් මගේ කිසිදු උත්සාහයකින් තොරවම කය ඊට ක්‍රමානුකූලව මා හිතාමතා සකස් කර ගන්නවාටත් වඩා හොඳින් සකස් වන බවක් දැනේ. මෙය කවර දෙයක් නිසා සිදුවන්නක්ද? මෙය নিরතුරුවම අත්දැක ඇත්temi දැනගනු කැමැත්තෙමි ඔබ වහන්සේ සුවපත් වේවා. ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍ය අහසෙන් ලොකු සාහනස එහෙමනම් කියන්නේ ඔක බොඩි නොලෙජ් කියලා මේ කයේ තියෙන යම්තර අන්දමකින් කය දන්නවා මොකක්ද යාට හොඳට සුව පහසු ඉරියව්ව කියලා. අපි අර හිතින් අපි ඕක මේ හදා ගන්නවට වඩා කයටම දුන්නා නම් ඒ යාට සුව පහසු ඉරියව්ව මොකක්ද කියලා හදාගන්න අපේ දැනුමකින් තොරව අනිච්චානුගතව මේක හොඳට සකස් වෙනවා. ඒක තමයි දැන් ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි අර හොඳට සතිමත්ව කයට අවස්ථාවක් දුන්නා නම් අපි හිතලා කරන්නේ නැතුව ඒකට වෙන්න ඉඩ ඇරියා නම් එයා එතකොට සකස් වෙනවා. ඒ දේ තමයි ඔය භාවනාවේදී අත්දැකලා තියෙන්නේ. ඒ தත්ත්වේ වරදක් නැහැ. ඒ කියන්නේ කය නෙදන්නේ. කය දන්නවා මේ කොහොමද හිටියොත්ද එයාට පහසුයි කියලා. ඉතින් තමන්ගේ පොඩ්ඩක් කොහොම නිකන් ඉරියව්ව බෙල්ල කඩන් වැටලා වගේ පහත් වෙන්න යනවා. එතකොට තමන්ට තේරෙනවා. එතකොට ඒ කයම තමන්ගේ ලොකු සම්බන්ධයකින් තොරව ඒක සකස් කරගන්නවා. ඉතින් ඒ ඒ පිළිබඳව සතියෙන් ඒ දිහත් බලාගෙන ඉන්න එක්තරා අන්දමකින් ඉතින් මේ يعني මේ කය හැමතිස්සම ඉතින් එයාට සමබර ඉරියව්වකට තමයි එන්නේ. ඒක ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක්. يعني මේ හතර මහා ධාතුන්ගේ යම් පමණක සම්බර මට්ටමකට ඉබේම සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ඉතින් කයට කරගන්න දීලා ඊළඟට තමන් සතියෙන් යුක්තව මේ දිහා බලනවා. ඊළඟට කයේ තියෙන දැන් ආනාපාන සතිය කරගෙන යන බව කියලා තියෙනවා. ඊළඟට ඉතින් කය හොඳට එහෙම සකස් වුණාට පස්සේ කයේත් පහසුව ප්‍රයෝජනයට අරගෙන ඊළඟට ආනාපාන සති භාවනාව හොඳින් කරගෙන යන්නයි තියෙන්නේ. ඒ ගැන නම් මේකේ මුකුත් කියලා නැහැ. ඊළඟ පාර ප්‍රශ්නේ ලියද්දී මේ ලියන්න මේ මොකද්ද තමන් ඊළඟට අත්දැකේ ආනාපාන සතිය කොහොමද අත්දකින්නේ කියලා ඒ විතරක් ලියන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවට වාඩි වී දැන් මෙතන වශයෙන් මෙනෙහි කරමි. එවිට කකුලේ කකුල පොළවේ ගැටෙන ස්ථානයෙන් ශරීරය පුට්ටුවට ස්පර්ශවන ස්ථානයේ තද ගතිය වැටහේ. ටික වේලාවකදී නොඑක් ස්ථානවල වේදනාව රත් වීම කටුවනින්නාක් මෙන් දැනීම ඇතිවේ. එසේ වේදනාවල් දැනෙන විට ඒවා සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි වශයෙන් මෙනෙහි කරමි. එසේ කිරීම නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මා වේදනාවල් නැති වූ පසු ආනාපාන සති භාවනාවට සිත යොමු කරමි. සුලන් රැල්ල ඉහළ පහළ යන ආකාරයේ වැටහි ඊතා සුළු වේලාවකින් එය සියුම් වී කිසිවක් නොදැනෙන අවස්ථාවටපත් වේ. මෙය නිතරම පරයන්ක භාවනාවට වාඩි වූ පසු දිනකට එක්වරක්වත් ඇතිවේ. එවිට පැයක් පමණ එසේ සිටිය හැකිය. මේ අවස්ථාවේදී කයේ වේදනාද නොදැනේ. මා නිදාගෙන නැති බව අවට ඇසෙන සියුම් ශබ්දයන් නිසා වැටහේ. මේ අවස්ථාවේදී කල යුතු මෙනෙහි කිරීමක් තිබේදයි දැන ගැනීමට දෙපා නැමෙද උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි <sighs> දැන් අපි කෙලින්ම ආනාපාන සතියේ කොටසින්ම පටන් ගත්තොත් මේකේ කියලා තියෙන විදිහට දැන් හුස්ම රැල්ල හොඳින් වැටෙනවා කියලා කියලා තියෙනවා. ඊළඟට හොඳිට يعني මේ ක්‍රමානුකූලව මේකේ يعني විස්තර නොවුනත් මම අදහස් කරනවා Taman ක්‍රමානුකූලව යෙදෙන්න ඇති කියලා. එතෙන්දී හොඳින් ආශාස ප්‍රසආසයේ මුලින් වැටුණා. ඊළඟට ඒකේ හොඳට මුලැමැදාග හොඳට නිරීක්ෂණය කරා. ඒ ටික නිරීක්ෂණය කරමින් ඉඳද්දී ඔන්න හුස්මේ ආශාසයේද ප්‍රසආසයේද කියලා වෙන් කරගන්න බැරි තරමට ඔන්න හුස්ම රැල්ල සියුම් වුණා. සියුම් වෙලා ගියා. දැන් හිතට ඒ තරම් සිතුවිලිත් නැත්තම් කයෙත් දැන් පොඩ්ඩක් කාගෙද දන්නේ මේ ප්‍රශ්නේ නේද? නෑනේ කෙනෙකුගේ කොහොමද? කාගේද? මෑණිකේ. අන්න අතන අන්නද ඉන්නවා. පොඩ්ඩක් මයික් එක මේ දෙන්නකෝ මේ. දැන් මෑණියන්ට මට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මේ කියන්නේ හුස්ම රැල්ල හොඳට සංසිඳුණාට පස්සේ සිතුවිලිත් මොකක්වත් එන්නේ නැද්ද හිතට? අසරයි සමනන්ස එන්නේ නැහැ සිතුවිලි කිසිම. ඒ සිතුවිලි එන්නේ නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. නිින්ද ගිහිල්ලත්. නිින්ද ගිහිල්ලා නැහැ. හොඳට සතිය තියෙනවා. ඊළඟට කයේ ලොකුවට වේදනාවක් දැනෙන්නේ නැද්ද? නැහැ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැබැයි මෙනෙහි කිරීමක් වශයෙන් කරනවා නම් අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ඕනනම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේ වදින තැන්වලට හිත යොමු කරන්න පුළුවන්. දැන් මේ අත් දෙක ස්පර්ශලා තිනවා නම් එතන තියෙන ස්පර්ශයට හිත යොමු කරන්න පුළුවන්. මේ කකුල් වල යම් ස්පර්ශන තැන්වලට හිත යොමු කරන්න පුළුවන්. අරමුණක් වශයෙන් මේ ස්පර්ශ වෙන තැන්වලට හිත යොමු කරන්න පුළුවන්. කෙලින්ම දැන් කියන්නේ වේදනානුපස්සනාවකට දැන් ඔය දොර ඇරිලා තියෙන්නේ. ඉතින් අර එහෙම හිත කියන්නේ ස්පර්ශයක් ගානේ ඒ කියන්නේ දැන් Tamanට වඩලා ඉන්න ඉරියව්වට හිත දානවා හිත දාලා ඕන්නම් ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා ඊළඟට ස්පර්ශයකට හිත දානවා ස්පර්ශ වෙනවා කියලා මෙනෙහි කරනවා දැන් මෙනෙහි කරනවා කියලා දැන් මෙතන මම වචනෙන් කිව්වට කියන්නේ වචන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ දැන් මේ අවස්ථාවේදී. ඒ කියන්නේ දැන් දැන් තියෙන හිත බොහොම සියුම් මට්ටමක දැන් මෙතනට වචන ගැලපෙන්නේ නැහැ ඇත්තටම. දැන් හිතින් අපි හිතුවොත් ඉඳගෙන ඉන්නවා ස්පර්ශ වෙනවා කියලා හිතින් හිතුවොත් ඒක දැන් මේ ඉන්න මට්ටමට බරයි. මේ කියන කතාව තේරෙනවද ඇති නේද? දැන් මොකද සිතුවිලි මේ තැම්පත් වෙලා සිතුවිලි අඩු වෙලා දැන් බොහොම සියුම් මට්ටමක හිත තියෙන්නේ. ඔය අවස්ථාවේදී නිකන් අර හිත ඒ ස්පර්ශ වෙන තැනට යොමු කරන්න විතරයි තියෙන්නේ. දැන් අපි හිතමු දැන් මේ පාද දෙකක් ස්පර්ශ වෙනවා නම් ඒ තැනට හිත යොමු කරා. ඒ ස්පර්ශයක් බව දැනගත්තා. ඊළඟට හොඳට මේ ඉන්න ඉරියව්වට හිත යොමු කළා. ඉරියව්ව ඉඳගෙන ඉන්නවා බව දැනගත්තා. නැවතත් අර ස්පර්ශන තැනට හිත යොමු කළා. නැවත ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තා. ඔය වගේ ක්‍රමයකින් අර හොඳට අරමුණක් මතුවලා එනකන් ඔය දේ කරන්න පුළුවන්. හිතට වැඩක් දෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු මේ හිතට නිදිමතකුත් නැහැ. මෙනෙහි කරන්න තරම් ලොකු අරමුණකුත් නැහැ. හැබැයි අකණ්ඩව සතිය පවත්වාගෙන යන්න පුළුවන් නම් එහෙම ඉඩ දුන්නට කමකුත් නැහැ. يعني අරමුණු වලින් නිදහස් වෙලා හිතට මේ බොහොම සාමකාමීව ටිකක් වෙලා ඔහොම පවතින්න දුන්නත් ඒත් වැරදක් නැහැ. ওই ක්‍රම දෙක භාවිතා කරන්න. තමන්න නිකන් නිදිමත ස්වරූපයක් එනවනම් අර විදිහට මේ තැන් තැන් වල මේ ස්පර්ශ වෙන තැන් මෙනෙහි කරන්න ගන්න. දැන් මෙනෙහි කරනවා කියන වචනේ දැන් තේරුම් ගන්න මම මේ වචනෙන් නෙමෙයි අර ඒ තැන් වලට අවධානය යොමු කරනවා. අවධානය යොමු කරමින් තමන්ගේ සතිය පවත්වනවා. ඊළඟට ඒ කියන්නේ දැනෙන දැනෙන අරමුණු බලනවා. ඊළඟට අපි තුමු කයේ යම් තැනක වේදනාවක් හටගත්තා. එතකොට ඒ වේදනාව බොහොම සියුම් ආකාරයෙන් පටන් ගන්න හැටි. ඒක යම් යම් වෙනස්කම් වලට භාජනය වෙන හැටි. ඊළඟට ඒක සියුම්ම නැති වෙලා යන හැටි. මේ විදිහට මේ ඒ ඒ ඒ තැන්වල හටගන්නා වේදනාවන්ගේ ස්වરૂපය නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. එහෙමයි සර්. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරමි. හුස්ම ඇතුල් වන විට ඇතුල් වනවා ලෙසද පිටවන විට පිටවනවා ලෙසද මෙනෙහි කරමි. ආශ්වාස රැල්ලේ ඇතිවන කම්පන චංචල ගොරෝසු බව අපහසු බව වරහන් ඇතුළේ තියෙන තෙරපීම කියලා දකිමි. ප්‍රාශ්වාසයෙන්ද පහසුවෙන් එම හුස්ම ප්‍රාශ්වාසයේදී පහසුවෙන් එම හුස්ම ගලා බසී. එහිදීද චංචල කම්පන උණුසුම ආදී ලකුණු ලක්ෂණ පෙනේ. මුලදී හුස්ම රැල්ල දික් බවද ක්‍රමයෙන් කෙටිවන බවද ඇතැම් විට නොදැනී යාමද සිදුවේ. සිත සතිමත්ය සමාධිමත්ය. මේ වන විට කාලය පැයකට වඩා වැඩිය. සක්මනද පළමුව වම දකුණ ලෙසද පසුව ඔසවනවා යවනවා ලෙසද මෙනෙහි කරමින් සක්මන් කරමි. පාදවලට ඇතිවන බරගතිය බරගති සැහැල්ලු ගොරෝසු සියුම් උණුසුම් සීතල යනාදී ලක්ෂණ බලමි. සක්මනේදී පැයක් පමණ සක්මන පැයක් පමණ සිදු කරමි. කාලය අඩු අඩු කළාට කමක් නැද්ද? ඔබ වහන්සේට නිදුක් සුවපත් වේවා. ඔබ වහන්සේ නිදුක් වේවා සුවපත් වේවා. මොකක්ද දැන් අඩු කරන්න කියන්නේ මේ කියන්නේ මේ සක්මන් යෙදෙන කාලයද දන්නේ නැව කියන්නේ. මේ හැබැයි සාමාන්‍ය දින් පැයක් සක්මනේදීලා පැයක් පරයන්කේ දුනා කියලා වරදක් නැහැ. මේ කියන්නේ මේ ක්‍රම දෙකෙන්ම කියන්නේ අපිට උමනා කරන විවිධ මට්ටම් වලින් මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරලා දෙනවා. ඒ හින්දා මේ එකකවත් කියන්නේ වරදක් නැහැ. සක්මනේ බොහොම හොඳට දැන් කරලා තියෙන ක්‍රමයක් හොඳයි, නිවැරදි. හොඳට නිරීක්ෂණය කරලා තිනවා. ඒ හින්දා එකක්වත් අඩු කරන්න අවශ්‍ය නැහැ මේ පය පය ඒ දෙකේම යන්න දෙන්න මොකද වැඩේ හොඳට කෙරලා තියෙනවා. ඒ හින්දා ආයි ඕකේ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව ටිකක් ඕක හොඳට මේ දිගට කරන්නයි සම දිගට කරන්නයි තියෙන්නේ. තව ටිකක් දිගට කරද්දී ඕනනම් තව බලන්න ඕකට තව පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. දැන් අර සියුම් ස්වභාවයන් දැනෙද්දී ඕනනම් ඒවැ අර තව පොඩ්ඩක් මුලටම යෙදිලා තව හිත පොඩ්ඩක් යොමු කරලා බලන්න. මේ තැන්වල කොහොමද තව මීට චුට්ටක් කලින් මම මේක අල්ලගන්නේ කියලා අර ඒ තව සියුම්ම ඒ දේවල් දැක ගන්න තව උත්සාහවත් වෙන්න. එතකොට තව තව අර හිත ඒ තැන්වලට යොමු කරන්න පුළුවන් හැකියාව ඊළඟට සතිය මේ මේ සිහියේ තියෙන සතියේ තියෙන සියුම් බව වගේ දේවල් තව තව ප්‍රගුණ වෙනවා. හොඳයි. පින්නත් ස්වාමීන් වහන්ස මා කලක සිට ආනාපානයේ හුස්ම රැල්ල ඇල්ලීමට වෙහෙස දැරුවත් බොහෝ විට ආස්වාස දැනේ. එවිට ප්‍රාශ්වාසය නොදැනේ. මෙසේ බොහෝ කලක් නාසිකාග්‍රයේ සිහිය පීටුවාගෙන සිටි බව මට ලොකු මහසාමීන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය වීම අනුව කයට සිත යොමු කරගන්නෙමි. එය ඊට හොඳට සාර්ථකව සිහිය පිහිටයි. උදාහරණයක් කීවොත් කයේ දහඩිය ගලාගෙන යන අරමුණක් කයේ වේදනාවක් වැනි දෙයකට සක්මනේදීද සිත හොඳට එකඟ වේ ඇඟ නොදැනී ගොස් වැලී පතුලයි වැලී පතුලයි පමණක් දැනේ මෙසේ සක්මන් කොට පර්යංකයට ගිය විට ඇඟ සම්පූර්ණයෙන්ම නැදෙනී ගොස් ඇඟ වටා විශාල එලියක් වසා ගනී ඇඟ පද්දා බැලූ විට පුළුන් ගෝණියක් මෙන් වැනෙනවා දැනේ. එසේ ඕනෑතරම් වේලාවක් සිටිය හැක. මාගේ ප්‍රශ්නය නම් එසේ වූ විට මම මොකද කරන්නේ? ඒ දෙස බලා සිටීමද, කය නොදැනෙන නිසා කිනම් අරමුණකට යන්නද? දෙවෙනි ප්‍රශ්නය ඇයි මට තාම හුස්ම උඩට පහළට නොදැනෙන්නේ? හැකිතරම් හොඳට සීලයද ආරක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ආර්ය ශ්‍රාවිකාවක්. ආර්ය ශ්‍රාවිකාවක්. නේද? මොකක් හරි කවන්නේ. ම්ම් කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? මෑණි ගැන ප්‍රශ්නේ. හරිද? ආ පොඩ්ඩක් මේ ම්ම් සක්මන් භාවනාවට ගියාම ඒ කියන්නේ දැන් කයේ මේවා ටික අතහැරලා දැන් කෙලින්ම යටිපතුලයි මේ දැනෙන දෙයි එක්ක ඉන්න පුළුවන්. හරි. ඒක බොහොම හොඳයි. ඒ මට්ටම ඒ කියන්නේ පවත්ව ගන්න. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ දැන් සාමාන්‍යයෙන් සක්මන පටන් ගන්නෙද්දී සම්මුති ලෝකේ අපි ඉන්න ඕන. දැන් මම එක්ක වෙදිනවා ඔන්නේ වගේ මට්ටමක ඉඳලා ටික ටික ටික ටික ඔන්න ඒ මම කියන සංඥාව බොහොම දුර්වල වෙලා ඊළඟට මේ කයේ කකුල්ය අතය ඔළුවය කියන ඒ සංඥාවලුත් අයින් වෙලා දැන් Tamanට මේ බොහොම හිත යොමු වෙනවා දැනෙන දෙයකට විතරක්. එතකොට ඒ දේ එහෙම කරගෙන යන්න. කිසි වරදක් නැහැ. දැන් එතනත් බලන්න දැන් කොහොමද මේ සියුම්ම මේ දේවල් හටගන්නේ? මේ කියන්නේ දැන් ස්පර්ශයක් හටගන්නවා අපි තුමු ගොරෝසු බවක් දැනෙනවා. මේ ගොරෝසු බව දැනෙද්දි කොහොමද මේවා බොහොම සියුම්ම පටන් ගන්නෙ කොහොමද? මේ සියුම්ම පටන් ගත්ත ටික ටික වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඊළඟට අවසන් වෙන්නේ කොහොමද? මේ දැනෙන දෙයක් ඇතුලේ තව පුංචි පුංචි දේවල් තියෙනවද? තව ටිකක් විස්තර බලන්න යන්න. කියන්නේ විස්තර බලන්න යනවා කියන්නේ ඉතින්ට හොඳට සතිය යොමු කරද්දී දැන් අවධානයෙන් ඉන්නකොට තව තව කලින් නොපෙනිච්ච දේවල් පේන්න ගන්නවා. සක්මන මේ විදිහට යන්න. ඊට පරයන්ක භාවනාවේදී දැන් අ කියන්නේ හුස්ම රැල්ලක් නොදැනුණාට දැන් කය හොඳට සංසිඳලා තියෙනවා. දැන් කය සංසිඳුන හින්දා තමයි දැන් ඔය දැනෙන්නේ හොඳට නිකන් තමන්ගේ කය නිකන් පුළුන් ගෝණියක් වගේ නිකන් සැහැල්ලු වෙලා තියෙනවා. ඊළඟට හිතේ කොහොමද අරමුණු තත්ත්වෙම මොකක් අරමුණු වෙනවද හිතට? අරමුණු එන්නෙම නැහැ. එතකොට කියන්නේ යටි කය නොදැනී ගිහිල්ලා තියෙනවද? එහෙමයි. නොදැනී ගිහිල්ලා තියෙනවා. නින්ද නින්ද ගිහිල්ලත් නැහැ. නින්ද ගිහිල්ලත් නැහැ. අර විශාල එළියක් වගේ ඇතුලේ මම ඉන්නවා. ඉන්නවා. පැය ගණන් එහෙම ඉන්න පුළුවන්. ම්ම් දැන් ඔය ටිකක් ඔය පස්සද්දි ස්වභාවය තමයි තියෙන්නේ. පස්සද්දි කියන්නේ කයේ සැහැල්ලුවක් තියෙනවා, නිකන් හිතේ ප්‍රසන්න බවක් තියෙනවා, මේ හිතෙත් සැහැල්ලු බවක් තියෙනවා. මුලින්ම කොහොමද කරේ? කොයි කාලේ වගේද භාවනා කරන්න පටන් ගත්තේ? මුලදී ගොඩක් බුද්ධානුස්සතිය මෛත්‍රී කරා දැන් අවුරුදු 10ක් විතර ඒ කාලිනයි. හොඳයි. ආනාපාන සතිය අර ආසය කරන්න අහු වෙන්නේ නැති නිසා හැමදාම මේකට වෙහෙස වෙන්නේ ඇයි කිය කිය තමයි පටන් ගන්නෙ. ඔව් පටන් ගන්නෙ දැන් ආනාපාන සතිය පටන් ගත්තේ කොහොමද? මේ නාස නාසයේ නාසය අග මේ හුස්ම රැල්ල එනවද කියලා මේ එහෙම බලාගෙන ඉන්නවා මෙතන යන්තම් දැනෙනවා. ඔව්. සමහරක් වෙලාවට උඩට යනවත් දැනනවා. ඒක උඩට යන එක දැනනකොට පල්ලෙහාට එන එක අහුවෙන්නේ නැහැ. හරි. ආයෙත් පල්ලෙහාට එන එක අහුනොත් උඩට යන එක දැනෙන්නේ නැහැ. දෙකම එකවර සාර්ථකව දැනෙන්නේ නැහැ. ආනාපාන සතිය මේ අවුරුදු ගාණක් මම භාවනා කරා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. හයක් හතක් විතර. ඔව්. ඒ කියන්නේ දැන් කියන්නේ හිතේ හිතේ යම් ඒ කියන්නේ දැන් දියුණු වෙච්ච සමාහිත බවක් තියෙනවා. නැත්තම් ඒ කියන්නේ එකපාර පටන් ගත්ත කෙනෙකුට ඔය දෙයක් අත්දකින්න බෑ. දැන් හැබැයි ටික හිත දියුණු වෙලා තියෙන නිකන් සමත පැත්තකට වගේ තමයි හිත දියුණු වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ උදේ වන්දනා කරනවා තුනා මරණ කියලා. වන්දනා කරලා මේ වන්දනා කරනකොටම අර වගේ වෙලා සිතකින් වෙලා එහෙම වෙනවා. දැන් ධර්මදේශනාවක් අහනකොටත් එහෙමයි. එහෙම වෙනවා. හැම වෙලෙම ඕනම වෙලාවක ඒ අවස්ථාව මට ගන්න පුළුවන්. හ්ම්. ඉතින් මම මේ අදත් බයෙන් ආවේ ඒක ඒක આવොත් දැන් මම මොකද කරන්නේ මම බලාගෙන ඉඳ මේක දිහා. ඇයි මට වෙන වැඩ කරන්න වැඩක් නැද්ද කියලා. එහෙම දුකින් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අනිත් කටයුතු කරද්දී කොහොමද සිහිය තියනවාද? සතිය හොඳ සතියෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතේ යම් එකඟ බවක් තියනවාද අනිත් කටයුතු කරද්දී සාමාන්‍ය කටයුතු කරද්දී? ගෙදර වැඩ කරනකොට. ගොඩක් මතකයක් තියෙනවා ඒ වුණත් ඒ වගේම අමතක වෙනවා තියෙනවා. දැන් Tamanට ඕන වෙලාවක හිත ටක් ගාලා ගන්න පුළුවන් අවශ්‍ය තැනකට. මේ ඒ කියන්නේ මේ මොකක්ද? ඒ කියන්නේ දැන් මම කියන්නේ දැන් අපි තුමු දැන් මට ඕනේ මගේ මහපට ඇඟිල්ලේ හිත තියාගෙන ඉන්න. පුළුවන් ද මෑණියන්ට මේ මහපට ඇඟිල්ලේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද ඕන ඕන තරම් වෙලාවක්. එහෙම වැළියලා නැහැ සර්. එහෙනම් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ හිත දැන් මෙල්ල වෙලා තියෙනවා නම් හොඳට ඒ කියන්නේ දැන් ආනාපානේ හොඳට සංසිඳිච්ච ස්වභාවයක් කරහා තමයි යොතෙන්ට යන්නේ. ඉතින් නැවතත් ඕකේ ආනාපානේ හාරවුස්සන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඔය අවස්ථාවේ ඉඳද්දි හිතට සිතුවිලි එන්නෙම නැද්ද? එන්නේ අර අර විශාල මේකක් ඇතුලේ මම ඔය ඉන්නවා. ඉන්නවා. හරි හැබැයි ඒ කාරින් කම්මැලිත් හිතෙනවා. බලා ඒ ඉන්න කම්මැලි හිතෙනවා. එයි මට වෙන මම මොනවද කරන්න කිකේ ඒ වෙලාවෙත් හිතනවා අන්න ඒවයි වෙන දැන් මොනවද කරන්න කියලා හිතන ඒ සිතුවිලි ටිකක් තියෙනව නේද එතන එතන දැන් ඔය මට්ටමට ගිහිල්ලා ඔතනින්ම ටිකක් එහාට යා ගන්නත් පුළුවන් ඔය මට්ටමට ගිහිල්ලා මෑනියොන්ට පුළුවන් නම් මට මේ ඇති හොඳටම අ කියන්නේ පරණ දේවල් මුකුත් මතක් වෙන්නෙත් නැහැ රූප සංඥා මුකුත් එන්නෙත් නැහැ කාවත් පේන්නෙත් නැහැ එහෙම මොකුත් නැහැ. ඒ කියන්නේ කාවත් කියන්නේ ගෑනු පිරිමි නෙමෙයි. ඔව් ඒක හරි. ගෑනු පිරිමි පේනවා කියන එක නෙමෙයි. නිකුත් නිකන් සියුම්ම මොකුත් පේන්නෙත් නැහැ. සංඥා මොකුත් පේන්නෙත් නැහැ. ඊළඟට ඇහෙනවා ඒක හරි. මෙහෙම කරන්න පුළුවන්. ඔතෙන්ට ගිහිල්ලා දැන් නිකන් හිතට නිකන් විධානයක් දෙන්න මේ මීට වඩා මුකුත් මට ඕනේ නෑ. මට මුකුත් ප්‍රාර්ථනා අවශ්‍යත් නෑ. මෙන්න මුකුත් මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මේ හොඳටම ඇති කියලා බලන්න උත්සාහ කළා ඒ කියන්නේ සම්පූර්ණයෙන් නිකන් තමන් අතහැරලා දාලා වගේ සම්පූර්ණයෙන්ම මොකක්ද ඒකට කියන්නේ සම්පූර්ණයෙන්ම නිකන් මොනවා වුණත් කමට කමන්නේ නැහැ කියලා නිකන් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ඉන්න බලන්න පොඩ්ඩක් හොඳයි සර් එහෙම ඒ එකක් එතනින් මං හිතනවා යන්න පුළුවන් වෙයි කියලා ඔව් එතන ඒ කියන්නේ දැන් සෑහෙන මට්ටමකට ඇවිල්ලා තිනවා පොඩ්ඩක් අනිත් අනිත් එක තමයි බලන්න එදිනදා කටයුතු වල යෙදෙද්දී Tamanට ක්ෂණිකව ගන්න පුළුවන්ද? يعني ඕන තැනකට හිත ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් වලින් බලන්න වෙනවා තවන් අවශ්‍ය විදිහට ප්‍රගුණ වෙලා තියෙනවද කියලා. මේ يعني යම් මොක හරි ගමනක් බිමනක් යනමින් ඉන්නවා. හැබැයි Tamanට උමනා වුණ ගමන් තංගාලා මේ අර බොහොම නිදහස් ස්වරූපයකට හිත ගන්නවා. ඒ කියන්නේ දැන් දැන් මේකට අහු වෙලා තියෙනවනේ දැන් මේ දැන් ඔය ඉන්න තැන කෙලෙස් ස්වභාවයක් නැහැ මුකුත්. මුකුත් ඒ කියන්නේ දැවිලි තැවිලි මුකුත් නැහැ. ඔය මට්ටමම නිකන් යමින් එමින් මොනාහරි වෙන වැඩක යෙදෙන අවස්ථාවේ Tamanට උමනා වුණොත් ඒක ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. දැන් අපි දුමු කැම බීම ගමින් ඉන්නවා. අර මට්ටම දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම අර ආලෝක වලින් වැහිලා ඉන්න එකක් නෙමෙයි. හිත බොහොම ආයි සංසිඳවනවා. හිතේ මොකොත් සිතුවිලි නැහැ. වෙන අරමුණකුත් නැහැ. හැබැයි සතිය තියෙනවා. ඒ මට්ටම ගන්න පුළුවන්ද? ඒවා පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න. ඒවත් ඔක්කොම මේ මට අනිත් දවසේ ඒ ටික විස්තර බලලා කියන්නකෝ. ස්වාමීන් වහන්සේ මම මෙහෙම වැඩක් කරන දැන් ඕක මාස ගාණක් වෙනවා. ඉතින් හැමදාම භාවනා කරන්න ගිහපුවාම මට මේකෙන් හරි මේ හරි කරදරයක් වගේ වුණා. ඊපස්සේ මට ආසයි භාවනා කරන්න හරි ආසයි. පස්සේ මම අර ගෝයන්කාජී ධම්මකූටියට ගිහිල්ලා මම භාවනාව වෙනස් කරන්න ඕනේ කියලා හිතලා ඒක කරා සංඥා වේදනා ඒක කරා. ඒකත් හොඳට ඒකෙත් අර විදිහටම මට යන්න පුළුවන් වුණා මේ මේ මේ අර ඇගේ වේදනාවල් ඔස්සේ යන්න පුළුවන් වුණා. එතකොට ඒක යෙදෙනකොට මේ විදිහට ආලෝක ස්වභාවයක් මොකුත් නැද්ද? මම ඒකත් ආලෝකයේ දැන් ඒකි කිය බයෙන් බයෙන් තමයි මට ඒක පටන් ගත්තේ. අරක දැන් එයි කියලා දැන් මට ඒක තරහකාරයක් වගේ. නෑ එහෙම දෙයක් නෑ ඉතින්. මට ආස නෑයි මට මේ ඔච්චර කල් මාස ගාන තිස්සේ ඕකෙම ඕකෙම මට ඉඳලා. නෑ ඉතින් ඔය තියෙන්නේ කාය කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඔය තියෙන්නේ. හැබැයි දැන් මෑණියෝ මුකුත් මීට කලින් විපස්සනා පැත්තේ කළා නැද්ද මොනවා හරි අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය නිරීක්ෂණය කිරීම පංච උපාදානස්කන්ධේ නිකන් කටපාඩමින් ඒක හරියන්නේ ඒක නෙමෙයි ආනාපාන සතියෙන් හෝ පිම්බීම හැකිලිමෙන් හෝ දැන් ඔය ගෝයෙන්කා ක්‍රමයෙන් හෝ මේ කයේ දැනෙන දේවල් නිරීක්ෂණය කිරීමට ගිහිලා නැද්ද නෑ එහෙම කළම නෑනේ එහෙම කරලා නෑ අර කරේ අර ගෝයෙන්කාජි ඔව් ඒක තමයි කරේ. හැබැයි මේකෙන් මේකෙන් ගිහිලත් පොඩ්ඩක් උත්සාහ කරන්න මම කියන්නේ ආයේ මුළු වටේම යන්නේ නැතුව මෙතනින්ම බහින්නත් ඉඩක් තියෙනවා. බලන්න අර කිව්වා වගේ දැන් හොඳට අර අර පැත්තෙන්ම ගිහිල්ලා ගියා නම් හොඳට එතෙන්ට ගිහිල්ලා දැන් ඔන්න හිත බොහොම සංසිඳිලා තියෙනවා. දැන් හිතේ ඒ තරම් සිතුවිලි ඇත්තෙත් නැහැ. හිතේ බොහොම මේ නිස්කලංක බවක් තියෙනවා. එතෙන්ද හිතන්න මේ මට මේ මුකුත් ඕනේ මීට වඩා කිසිම මගේ බලාපොරොත්තුවක් නැහැ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ කියලා මුකුත්ම නොකර ඉඳීම කියන එක තමයි එතන කරන්න තියෙන්නේ. කල බලන්න මොකද ලස්සන බුදුහාමුදුරුවෝ විස්තර කරන ওই පොට්ටපාද සූත්‍රයේදී අ කියන්නේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ බොහොම ක්‍රමානුකූලව සමාධි මට්ටම් වලට ගිහිල්ලා ඊළඟට තැනත්තා කියනවා මේ මේ යෝගාවචරය අදිෂ්ඨාන කරනවා බුදුජාණන් වහන්සේගේ වචන වලින් කියනවනම් චේතනා චේතනා චේතනා මානස්ස මේ පාපියෝ අචේත නැ චේතය මානස්ස මේ පාපියෝ අචේතය මානස්ස මේ සෙයියෝ කියන මේ මොකක්ම හරි චේතනාවක් පහළ කරනවා කියන්නේ පාප පාප ධර්මය. මේ චේතනා පහළ නොකර ඉඳීමමයි මාර්ගය කියලා ඒක තමයි උතන දැන් පොඩ්ඩක් වෙනට උතන ඔතනින් බැහැ ගන්න තැනක් තියෙනවා. උත්සාහ කළ බලන්න ඕනේ හැබැයි. හොඳයි සර්. ඔව්. බලමු අපි ඉස්සරහට ඊළඟට. හොඳයි. ගෞරවනීය සාමින්වහන්ස සක්මන් භාවනාව කිරීමේදී පාදයේ තබන විට පොළවේ හැපෙන බවත් ලනුපදුරේ වදින විට තද රළු ගොරෝසු ගතියක් නිරීක්ෂණය කළෙමි. එසේම මම දැන් එක තැනක නතර වී සිටිනවා හෝ ඉඳගෙන සිටිනවා නොව ඇවිදිමින් සිටින බව මෙනෙහි කරමි. මේ ක්‍රියාවලිය නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන් වන ක්‍රියාවලියක් බව මට සිතෙයි. මෙහිදී මුල් වනුයේ කාය විඥාණයද නැතිනම් මනෝ විඥාණයද මට පොඩ්ඩක් ප්‍රශ්නයයි කියනවා. සක්මන් භාවනාව කිරීමේදී පාදය තබන විට පොළවේ හැපෙන බවත් ලනුපැදුරේ වදින විට තද රළු ගොරෝසු ගතියත් නිරීක්ෂණය කළෙමි. එසේම මම දැන් එක තැනක නතර වී සිටිනවා හෝ ඉඳගෙන සිටිනවා නොව ඇවිදිමින් සිටින බව මෙනෙහි කළෙමි. මේ ක්‍රියාවලිය නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන් වන ක්‍රියාවලියක් බව මට සිතෙයි. මෙහිදී මුල් වනුයේ කාය විඥාණයද නැතිනම් මනෝ විඥාණයද මෙහෙමයි. දැන් ඒ කියන්නේ දැන් අපිට දැනෙන <clears throat> දැන් තද ගතිය, අලු ගතිය ඔය ඔක්කොම ඇවිල්ලා මේ ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණ වලින් අපිට ප්‍රකට වෙලා තියෙන ධාතුන්. එහෙම නැත්නම් සතර මහා ධාතුන්. ඒ ටික තමයි රූප. ඊළඟට මේ රූප ස්වභාවයන් දැනගන්නේ නාම පැත්තෙන්. එතකොට ඒ කියන්නේ මේ තද ගතිය දැනෙන්න තද ගතිය තද ගතිය හැටියට තේරුම් ගන්නයි. සියුම් ගතිය සියුම් ගතිය හැටියට තේරුම් ගන්න හැටි. රළු බව රළු බව හැටියට දැන ගැනීම. මේ ඔක්කොම සියල්ල දැනගන්නේ නාමයෙන්. එතකොට මේ නාම රූප දෙකේ වෙනස් නාම රූප දෙකක තමයි සංකලනයක් තියෙන්නේ. ඔන්න රළු බව, තද ගතිය, අනම්මනම් ඔය ඔක්කොම ටික රූප විදිහට තියෙනවා. ඒ රූප ධර්මතාවයන්. ඊළාට ඒ රූප ධර්මතාවයන් ගේ ලක්ෂණ තේරුම් ගත්තේ නාමයෙන්. එතකොට මේ නාම රූප දෙකේ සංකල්පයක් තියෙනවා. එතකොට අපිට ම්ම් එතකොට මේ ලනුපැදුරේ තියෙන ඒ ස්වરૂපය අපි තුන් රළු බව අපිට දැනෙන්නේ එතකොට එතන කියන්නේ ඒ අවස්ථාවේදී කාය විඥානය හට ගන්නවා. ඊළඟට අපි මේ බව දැන් මේ රළු බවක්ය තන්සියුම් බවක්ය කියන තවදුරටත් තහවුරු වීමක් මනෝවිඥාණයෙන් සිද්ධ වෙනවා. එතකොට අපිට මේ දෙකේම එකතුවක් තියෙනවා. ඉතින් මනෝවිඥාණයෙන් සම්පූර්ණයෙන් තොරයි කියන්න බෑ. කාය විඥානය සම්බන්ධයි කාය විඥාණයෙන් මේකේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් රළු බව සියුම් බව අත්දකිනවා. ඊට ඒක තව දුරටත් හොඳට තහවුරු වෙනවා තමන්ගේ පරණ අත්දැකීමුත් එක්ක. මෙන්න මේක නම් මේ රළු බව. මේක නම් මේ ගොරෝසු බව. මේක නම් සියුම් බව. මේක නම් මුරුදු බව කියලා අර ඒ ටිකත් ඔක්කොම ටික එකතු වෙලා එනවා මනෝවිඥාණයෙන්. එතකොට මේවැය නිකන් එක්තරාන්දමක සංකලනයක් තියෙනවා. එකක් මේ අරක නැහැ කියලා කියන්න බෑ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකේ ආනාපාන සති භාවනාව කළෙමි. ටික වේලාවකින් ආනාපානය ගෙවි යාම සතියෙන් දුටිමි. ඒ කෙරෙහි සාදර වී සිටියදී එක විටම නැවත මතු ආනාපානය ගෙවීම වෙනුවට එක විටම සතිය පිහිටියේ ඉදිරිපස විශාල ගුලියක්සේ තද දර්ශනයක් ඉදිරිපසය වටපිටා වර්ණවත්ය දැන් සිතුවිලි ඒමක් සිදු නො වූ අතර දුරින් සිතුවිලි යාන්තමින් ඇති බවත් පෙනුණා. දිගු වේලාවක් මේ తත්වයේ පැවති අතර වෙනත් ශබ්ද ආදිය නොඇසුණා. නොඇසුණාසේය. ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය පිළිබඳ කිසිදු හැඟීමක් ඇති නොවිය. මේ පිළිබඳව පහදා දී ඉදිරියට කළ යුතු දේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාගෙත් දන්න එකක් පොඩ්ඩ අහන්න වෙනවා. මේ මෑණියෝ ආනාපාන සතිය කරපු විදිහ පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ආනාපාන සතිය කරන්න පටන් ගත්තේ මම දැන් මෙතන කියන සිතුවිල්ලත් එක්ක. එතෙන් ටික වෙලාවක් ඉඳි ආනාපානේ මතුවෙනවා. හැමදාමත් එහෙමයි. ඊට පස්සේ සියලු විස්තර බලාගෙන යනවා දකින්නදී. අහහ. එහෙන් බලාගෙන යනකොට මම හොඳ සතියෙම්ම මොනක් දැක විස්තර කියන්න බලන්න. කියන්නේ දැන් මම ආනාපානේ දක්නවා ඕලාරික බව දකින්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේක හොඳට පේන නිසා ඊට පස්සේ මම දකින්නවා ආනාපානයේ අර ධාතු ලක්ෂණ දකින්නවා මොනවාද ඒ කියන්නේ තද බවක් දැනෙනවා මට සිසිල් බව දැනෙනවා විට එක විට එක නිකන් හොගාගෙන යනවා වගේ හුළඟ ඒ ගතිය දැනෙනවා ඒ විදිහට රස්නි ගතිය දැනෙනවා අඩුයි හුඟක් වෙලාවට ආශ්වාසයේදී රස්නේ දැනෙනවා එතකොට එතෙන්දි ප්‍රාශ්වාසයේදී මට දැනෙනවා වේගෙන් පිට වෙනවා නාස්පුඩු පුරෝගෙන පිට වෙනවා බව. හරි. ඊට පස්සේ මම දකින්නවා ස්වාමීන් වහන්සේ ආශ්වාසයේ මට මුල මතක් වෙනවා. මුල මතක් වෙනකොට මේ මුලත් එක්කම නේද මේ ධාතු ලක්ෂණ පේන්නේ කියලා මට මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ පේනවා. පේනවා. පේනවා. ඒ කියන්නේ මතක් වෙනවා කියන්නේ හිත සිතුවිලි ඒමක් නම් වැරදි. සිතුවිල්ලෙන් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිත එතෙන්ට යොමු වෙන්න ඕනේ. හිත එතෙන්ට යොමු වෙලා ඔන්න දැන් කලින් මට තිබුණේ ගොරෝසු ආනාපානයක් මට වැටහුනේ. දැන් මට ඊට වඩා බොහොම සියුම් ආනාපානයක් වැටහෙනවා. වැටහෙනවා. හරි. එහෙම වෙනවනම් හරි. එහෙම වෙනවා ස්වාමීන් ඊට පස්සේ මට දැන් ආනාපානෙ බලාගෙන බලාගෙන යනකොට ඒක සරේට මුලක් මුල මතුවෙනවා. හ්ම් හ්ම්. මුල පේනකොට මම ඒකම අර මැද ලක්ෂණයක් දකිනවා. ඒ කියන්නේ ධාතු ලක්ෂණ ටිකක් මට පේනෙනවා. ආ නෑ ඕවට ධාතු ලක්ෂණම කියන්නේ කමන්නේ කියනවා. හරි. එහෙම වෙනකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම දැන් එහෙම කරගෙන ඉනකොට මේක ටිකක් මේ අර ගතිය අඩු වෙනවා. කියන්නේ රළු ගතිය අඩු වෙගෙන යනවා. ඒකම මට මේ අග පේනවා. මොකද්ද පේන්නේ? ආශ්වාසයේ අග. අහහ. මතු වෙනවා. හරි. එහෙම මතු වුණාම ඒ තුල ඉන්නකොට මට හිස්තනක් පේනවා. හරි. එහෙම ඒ දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට මේක සියුම් ආකාරයෙන් ගෙවිගෙන යනවා. මට දැනෙනවා වෙලාවකට දැනෙනවා ළඟින් හුස්ම ඇතුල් වෙනවා. වෙලාවකට දැනෙනවා දුරින් හුස්ම ඇතුල් වෙනවා. ඒ වෙලාවකට දැනෙනවා මේ ගාක් ඇතුළට වැදිලා වගේ ඇතුල් වෙනවා. එහෙම ඒ ලක්ෂණ ටික ඔක්කොම පේනවා මට. හොඳයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේක බලාගෙන ඉඳි ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා. කියන්නේ හොඳටම අරහෙට මෙහෙට නිකන් නිකන් යන්තින් යන්තින් ඒ ලක්ෂණය දැකිලා එකපාර සැරේට මට ගාන්ධ බන්ද වුණා වගේ ආනාපානේ නැතිව යනවා. හරි. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉස්තන. හරි. මත වෙනවා. එතකොට දැන් මොකද මේ බෝලයක් ගැන කියලා තියෙන්නේ? එතකොට ඒ විදියට උනා මුලින් වතාව. ඔව්. ඊට පස්සේ ආපහු ආනාපානේ මතු වුණා. හරි. එහෙම ටිකක් වෙලා සිස්තනින් දෙද්දී ආනාපානය මතුවෙලා. හරි. දැන් මම ආනාපානයට හිත දීලා මේ වෙනකොට කිසරේට නිකන් තීර වුණා වගේ. ඒක කියන්න බෑ ස්වාමීන් වහන්සේ. නිකන් තද වුණා, හිර වුණා වගේ. ඇතුළද පිටද කොහමද නෑ ආශ්වාස ප්‍රශ්වාසයක් නෑ. එහෙම තිය එහෙම බලාගෙන ඉන්න තත්වයේ තමයි ඔය මට මේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ. බලන්න පොඩ්ඩක් කියන්නේ මොකද කියන තරම් මටත් කියන්නේ විස්තර මදි. තව පොඩ්ඩක් ඔය ඔය දේ නැවතත් වෙන්න ඉඩ අරින්න. වෙන්න ඉඩ අරලා සූදානමින් යන්න. දැන් ඊළඟ පාරත් මේ ගාන්ට ආනාපානය බොහොම සියුම් වෙලා සංසිඳලා යද්දී සිහියෙන් ඉන්න. හොඳට අඛණ්ඩව සතිය පවත්ව ගන්න. දැන් ආනාපාන කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන් කරගන්න බැරි තරමට ඔන්න දැන් සියුම් වෙලා තියෙන්නේ. සියුම් වෙලා ඉඳද්දී සිහියෙන් ඉන්නවා. හැබැයි ඒ අවස්ථාවේ Tamanට කයේ දැනෙනවා නම් යම් යම් සංවේදනා ඒවැයේ කෙලින්ම දැන් වේදනානුපස්සනාවකට දාන්න පුළුවන්. එතෙන්දී දැන් බලන්න පුළුවන් මේවා කොහොමද සියුම්ම හටගන්නේ වෙනස් වෙන්නේ කොහොමද ඒවා නැති වෙලා යන්නේ කොහොමද ඒ විදිහ නිරීක්ෂණය කරන්න පුළුවන් ඊළඟට ආනාපානේමත් දැන් Tamanට තේරෙනවා නම් ඔන්න නැවතත් පටන් ගන්නවා ඕක දැන් ආයේ රළු වෙනවා ආයේ දුර වෙලා යනවා ඉතින් මේකෙත් තියෙන මේ අනිත්‍ය සංඥාවෙන් මේක දැන් බලන්න පුළුවන් ඒ කියන්නේ කොහොමද දැන් මේ කලින් එක විදිහකට තිබුණා ඕන දැන් ආයේ වෙනස් වෙනවා ඉතින් මේ හරහාමත් අපිට යම් විපස්සනා පැත්තෙන් අවබෝධයක් ගන්න පුළුවන්. කලින් මේ මම මගේ කිසිම සහභාගීත්වයකින් තොරව දැන් මේ ආනාපානයම වෙනස් වෙනවා. මට මේකේ පාලනයකුත් නැහැ. මට ඕන විදිහට නෙමෙයි මේක දැන් වෙනස් වෙන්නේ. අර ඒ වගේ දේවල් වලින් අපිට මේකේ තියෙන මේ යම් යම් ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඉතින් ඔහොම ඔහොම ඔය කියන්නේ විපස්සනා පැත්තෙන් ඔය තියෙන සාරය කියන්නේ තේරුම් ගනිමින් ඉන්න. එතකොට ඒ පැතිවලට දැන් මේ අපි තුමු නැවත ආනාපානෙ මතුණා. ඒකේ තියෙන බොහොම සියුම් ස්වභාවයක්, ඒ කියන්නේ ස්පර්ශ වෙද්දී ඒකේ තියෙන සියුම් බවක් වැටහුණා. ඒක ඒ සියුම් බව අන්න දුර වෙලා ගියා. ඔන්න දැන් ආයේ රළු බවක් වැටහුණා. ඒකත් ඔන්න දුර වෙලා ගියා. මේ දේ ඔහොම බලමින් ඉඳද්දී අරම එකතැනක හිර වෙනවා කියන එකක් අපි සාමාන්‍ය වෙන්න අමාරුයි. බලන්න පොඩ්ඩක් අත්දැකලා බලන්නකෝ. මීට ඉස්සර කිසි වතාවක එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් ආනාපානෙ දිගට මේ බලන්න බල ඉන්න පුළුවන්. බලන්න උනේ නෑ මේ වෙලාවේදී. ඔව්. දෙවෙනි වෙලාවේදී. ආ. ඉක්සරේට ආනාපාන තුන හතරක් එක ඒ தත්ත්වය ඇතුළේ එහෙමම හිටියා. ඒක තමයි. පරයන්කයක් එහෙමම හිටියා මම. එහෙම ඉඳද්දි දැන් සතිය තියෙනවා. නිදාගෙනත් නෑ. සතිය තියෙනවා. නිදාගෙනත් නෑ. ආලෝකමත් බවක් තියෙනවා. හරි. ඊට පස්සේ කයේ කයේ යම් යම් තැන්වල වේදනාවන් දැනෙනවා නම් හැඟීමක්වත් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ දුරින් සිතුවිලි තියෙන බව දැන් මට අර එන් දුරින් තියෙන වගේ ඡායාවක් දැනෙනවා අර තද වෙච්ච බවට පිටින් පොඩ්ඩක් නැවත ඔතනට ගිහිල්ලා බලන්න මේ තද වෙච්ච බව කියන ඒවත් නැතිලා යාවි ඒකත් නිකන් දුර වෙලා ගිහිල්ලා නිකන් කයේ යම් කයේ යම් සැහැල්ලු බවක් හිතේ යම් සැහැල්ලු බවක් බොහොම නිස්කලංකව සංසිඳිච්ච ස්වභාවයක් ආවනම් ඊට පස්සේ තව එහාට යන්න පුළුවන්. මෙතන නිකන් පොඩි මක් කරේ නිකන් මක් එකක් තියෙනවා. මොකද්ද කියලා මට තේරෙන්නේ මේ නැවතත් මොකේ යෙදিলা බලන්න. ඕක සමහරවල් දුර වෙලා යන්නත් ඉඩ තියෙනවා. අද විතරද ඕක උනේ? අද. අද නෙමෙයි ස්වාමීන් වහන්සේ ඊයේ. හරි. අද අද උනේත් නැද්ද එතකොට? නෑ අද මම බොහොම හොඳට ආනාපානේ නිස්තැනට යාම නිශ්චලව ඒ පරයන්ක දෙකක්ම නිශ්චලවම ඒ හිටියා. අහහ. එතකොට අරම අරම අද උනේත් නැහැ. නෑ සමහර. එහෙනම් ඉතින් වරදක් නෑ. ඒ කියන්නේ ඒ කියන්නේ ඕක නිකන් මොකක් හරි ආව මගදී ආපු වෙන මොකක් හරි දෙයක්. ඕක එහෙමනම් එච්චර සැලකිය යුතු දෙයක් නෙමෙයි. දැන් අද ගාන්ට නිස්කලංකව එතෙන්ට ආවනම් එතෙන්ද තියෙන්නේ ඊළඟට ඉතින් සිතුවිල්ලක් ආවනම් ඒකේ දැන් මේ දකින්න පුළුවන් මේක බොහොම සියුම් හටගත් ආකාරය මේක සකස් වෙලා තියෙන ආකාරය නැති වෙලා යන ආකාරය ඒවා කියන්නේ දැක ගනිමින් සෑහෙන කාලයක් කියන්නේ මේ චිත්තානුපස්සනාවකට දැන් යන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනානුපස්සනාවකට යෙදෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සිතුවිලි වල ගෙවීමම තමයි පේන්නේ. පටන් ගැනීම මැද ඒවා නිකන් මොනවද දන්නේ නැහැ. කමන්නේ. ඒක වරදක් නැහැ. ඒ වගේම අදානාපානේදී ස්වාමීන් වහන්සේ අද මේ එක සැරේට මේ අර නිශ්චල තැන ගොඩාක් වෙලා ඉන්නකොට ඉන්නකොට එක සැරේට ලොක්කද ඕ ආලෝකයක් ආවා. ඕ ඒක පළවෙනි වතාවට ඉතින් මං හිතුවා මෙතනින් ඉරේලියද දන්නෙත් නෑ කෙලෙමනේ වෝල්ටේජ් 100ක විතර වගේ ලොකු CFL බල්බෙක් වගේ ආලෝකයක් ආවා. හොඳයි. ඊට පස්සේ ටිකකින් ආයෙත් ඒ විදිහටම ආලෝකය ආවා. ඒක දෙයක් නෑ. ඒවා ගණන් ගන්න එපා. හොඳයි. ඒවා ගණන් ගන්න එපා. මෑණියන්ගේ වැඩේ තියෙන්නේ ඒ කියන්නේ ගෙවිච්ච හුස්ම රැල්ලේ කියන්නේ හිත තියාගෙන ඉන්න ඒත් එක්කම කයේ යම් යම් තැන්වල වේදනාවක් දැනෙනවා නම් ඒවා නිරීක්ෂණය කරන්න ඊළඟට සිතුවිලි එනවා නම් ඒවැයේ ඇතිලා නැතිලා යන ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් Tamanට දැනෙන අර කලින් ප්‍රශ්නයකට කිව්වා වගේ තමන්ට දැන් දැනෙනවනේ යම් දැන් තැන්වල පාද ස්පර්ශලා තියෙනවා දැනෙනවා අතට උඩ අත තියෙනවා නම් එතන ස්පර්ශය දැනෙනවා. ඒවට අවධානය යොමු කරන්න පුළුවන්. මේ විදිහට හිත යොමු කරන්න පුළුවන් ස්පර්ශය වලට. හොඳයි ස්වාමී. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණට සිහිය පිහිටුවමි ක්ෂණිකවම හුස්මද සංසිඳී ඇත. දකුණ වම වශයෙන් සතිය වැඩිීමේදී දකුණ යටිපතුල හා වම් යටිපතුල තුල සිත සතිමත් වේ. සෑම අරමුණක් තුලම සතිය වැඩේ. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමත් පමණි. පර්යංක භාවනාව මම දැන් මෙතන සුවසේ වාඩි වී සිටිනවා යනුවෙන් අරමුණට සතිය පිහිටුවමි. හුස්ම සංසිඳී ඇත. මෙනෙහි කිරීමක් නොමැත බලා සිටීමක් පමණි. භාවිතා බහුලී කතා කරන ලෙස ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ කමඨහන් උපදෙස් ගෞරවයෙන් පිළිපදිමි. එක් දිනක සිතහා කය අතුරුදන් ඌවාසේ දැනින මුකුත් මතක නොමැත ඊට පසුවද පරයන්ක භාවනාවේදී කිහිප වාරයක් මේ සිදුවීමට මුහුණ දුන්නෙමි. ඊයේ දිනේදී හුස්ම සංසිඳීම සිදු වී එලෙස බලමින් සිටියේදී සිත කයෙන් වෙන් වූාක්සේ දැනින පිට සිට වෙනත් කෙනෙකුගේ හුස්ම සංසිඳීම දෙස බලා සිටින්නාක්සේ දැනින විනාඩියක් පමණ වාර්තා කිරීමත් වුවද ගෞරවනීය ස්වාමින්වහන්සේගේ අනුශාසනාව අගය කොට සලකමි ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. චරම් පැහැදිලි නැහැ. කාගෙත් දන්නේ ඒක. අවසරයි ගෞරවනීය සම්මානස. ඒ කියන්නේ මම පරයන්ක භාවනා කරන විදිය විස්තර කරන්නද? දැන් කියන්නේ එකපාරටම ඔයර උණයි කියලා කියන්නේ ඒක තමයි පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ. කියන්නේ දැන් සක් මේ පරයන්ක භාවනාවේ නිරත වෙලා ඉන්නකොට හොඳට කියන්නේ හුස්ම රැල්ල සංසිඳිලා එහෙම බලමින් ඉඳද්දී ඒ හරිය පොඩ්ඩ විස්තර කරන්න බලන්න. ඕක වෙලා දැන් ටික කාලයක් වෙනවා. සර ප්‍රශ්න අද වෙච්ච එකක් නෙමෙයිද? අද වෙච්ච එකක් නෙමෙයි. සමන්නාසගෙන් මම ඒ කමඨාන සුද්ධ කරගත්තා. ඊයේ තමයි මම දැන් ඔය මම දැන් මෙතන සුවසේ වාඩි වී සිටිනවා කියවම හුස්ම සංසිඳිලා මේ දැනුත් එහෙමයි ඒ කියන්නේ දැන් එදිනෙදා කරන කටයුතු තුලදීත් ඒ ගැන සිත සතුටුමත් වෙනවා අරමුණර කෙරෙහිමයි සිත යන්නේ දැන් සක්මන් කරනකොට විතර නෙමෙයි මම දැන් මෙතන අඩිය තීමින් ගියත් ඒ හිත යන්නේක මට වළක්වන්න බෑ. ඒක එහෙමම සිදු වෙනවා. සෑම සීල කටයුත්තකදීමත් එහෙමයි. ඊයේ පරයන්ක භාවනාදී තමයි මට තේරුනේ මම ඒ කියන්නේ දැන් සිත දිහා බලන් ඉන්නවා මට කයෙන් වෙන්ුණා වගේ දැනුණා. එතකොට සිත දිහා මම බලමින් හිටියා. වැඩි වෙලාවක් නෑ විනාඩියක් වගේ කාලය. එතකොට මොකද දැනුනේ? හිතුවිලි ආවද? සිතුවිලි එතකොට තිබුණ නැහැ. ගොඩක් සිතුවිලි පැමිණීම ගොඩාක් මඩුයි. ඒ සිතුවිලි ආවත් මම ඒ සිතුවිලි අඳුන ගන්නවා. ඒ කියන්නේ වෙනදානම් රාගදේශ මොහ සිතුවිලි පැමිණීම වැඩි. දැන් නම් ගොඩාක් අඩු බවක් දැනෙනවා. නිවෙසේදීත් මම ඔය පත්තර කියවීම ටීවී ඒ බලමේ ජනමාධ්‍ය වලින් 90ක් විතර 100%ක්ම නෙමෙයි 90කින් වගේ වෙන් වෙලා ඉන්නේ. පුළුවන් විදියට නිමෙසෙද්දී අඩු අවම වශයෙන් එක වාරයක්වත් සක්මන් භාවනාව පරයන්ක භාවනාව ඒ ඒ විදියට කරනවා. මම කොහෙවත් ගිහිල්ලා නැහැ සමනංශ මම සතිය වඩන්න මම ආවේ මේ ස්ථානයට ගෞරවනීය සමනංශකේ උපදේශමයි මම පිළිපැද්දේ. හොඳයි. ධම්මජී සමනංශ. හොඳයි. දැන් එතකොට අද අද වෙච්ච එක ගැන මොකක්ද මේ කියන්න තියෙන්නේ? අද බොහොම නිශ්චලයි. හ්ම්ම්. ඒ කියන්නේ මට ඒ දිස බලාගෙන ඉන්න පුළුවන්. දැන් එතකොට ඒ කියන්නේ හුස්ම රැල්ල හොඳට සංසිඳිලා තියෙනවා. හිතේ හිතේ මුකුත් බාහිර සිතුවිලි ඒ තරම් එන්නෙත් නැහැ. කයෙත් කියන්නේ ලොකුවට වේදනාවක් දැනෙන්නෙත් නැහැ. කය වේදනාවක් මට අඩු බව දැනෙනවා. මම පැයේ ඉඳලා පැය පහමාර වගේ වෙනකන් ඉඳලා තියෙනවා. නෑ එහෙම ආ කමන්නේ. අද නෙමේ. ඔව්. එතකොට සක්මන් භාවනාවේදී කොහොමද? සක්මන් භාවනාවේ යෙදෙනකොට අරගෙන දැන් වටපිට බලලා මින් එහෙම භාවනා කරලා තියනවද? එහෙම ඇහැ ගිහිල්ලා තියනවා. ඒ ඇහැ ගියත් හිත තියෙන්නේ ඒ දකුණු ඒ දකුණු වම් වශයෙන් යටිපතුලයි අරමුණු වෙන්නේ. ඒකෙන් නැති වෙන්නේ. හරි. යටිපත් වල එහෙම අරමුණු වෙනවා නම් හොඳට ඒකේ බලන්න මේ දැන් දැන් යටිපත් වල අරමුණු වෙනවා කියන්නේ දැන් Tamanට මේ පොළවත් එක්ක ස්පර්ශ වෙන දේ දැනෙනවනේ. එහෙම. එතකොට අපි හිතමු වැලි පොළවේ නම් ඔන්න ඒකේ රළු ගතියක් දැනෙනවා. ඒ ඒ රළු ගතිය කොහොමද පටන් ගන්නෙ? ඒ රළු ගතිය කොහොමද වෙනස් වෙන්නේ? ඒ රළු ගතිය කොහොමද ඊළඟට වෙනස් වෙලා නැති වෙලා යන්නේ? මේ සක්මන් භාවනාවේ යෙදෙන ගමන් මේ ඒ රළු ගතියක් දකිනකොට ඒ රළු ගතිය ඇති වෙන හට ගැනීම වෙනස් වීම නැති වීම ඒ දේ බලන්න අවශ්‍යයි. ඊළඟට අපිට මුල මේ නිකන් පොළවේ ඇවිදිනකොට ඔන්න එතන තියෙන අපිට සිසිල් ගතිය. ඒක බොහොම සියුම පටන් ගන්නවා හොඳට දැනෙනවා ඔන්න ඒකත් නැතිලා යනවා. මේ විදිහට ඒක දැක ගන්නත් අවශ්‍යයි. ඊළඟට පරයන්ක භාවනාවේදී ආනාපානිය හොඳට සංසිඳලා ඉන්න අවස්ථාවේදී කයේ යම් යම් තැන්වල වේදනා එනවනම් අන්න ඒ වෙලාවෙත් ওই විදිහටම දහගන්න අවශ්‍යයි. එහෙමයි. සිතුවිලි වල සිතුවිලි එනවා නම් දැන් Tamanට නිකන් නිස්කලංක බවක් දැන් අත්දැකලා තිනවා. ඒ නිස්කලංක බවේ කියන්නේ සිතේ සමාහිත බවක ඉඳලා ඔන්න දැන් සිතුවිලි ආවා. ඔන්න දැන් සිතුවිලි පටන් ගත්තා. ඔන්න අපි තුමු පොඩ්ඩක් වෙනස් වෙලා යම් යම් සිතුවිලි තව ටිකක් එකට එකතු වුණා. ඔන්න ඒ ටික නැති වෙලා ගියා. ඔන්න නැවතත් නිස්කලංක වුණා. ඔන්න ඒ ටික ටිකක් නැවත නැවත නිරීක්ෂණය කරමින් යන්න අවශ්‍යයි. ඔය ඔය දේ නැවත නැවත නිරීක්ෂණය කරන්න ඊට පස්සේ බලමු ඔය දේ ටිකක් දෙන්නකෝ බලන්න. එහෙමයි. හොඳයි. දීගාශය. ආ එහෙනම් අපි ඉතිරි ටික එහෙනම් හෙට ගමුද එහෙනම්. ඔව්. මේ කවුරු හරි බොහොම බරපතල එහාට යන්න කරගෙන යන්න බැරි මට්ටමේ ඒවා මුකුත් එහෙම තියනවද දන්නේ නැහැ කාටවත්. අ දීර්ඝ ප්‍රශ්නද නැත්නම් කෙටි ප්‍රශ්නද තියෙන්නේ? එහෙනම් අපි හෙට කරමු නේද? ඔව්. හොඳයි එහෙනම් අපි හෙට ඉතිරි ටික ගමු. ම්ම් දැන් අපි තව කාට හරි විශේෂයෙන් දැනගන්න තමන් කරගෙන යන මේ කියන්නේ ඉස්සරහට යන්න බැරුව හිර වෙලා ඉන්න තැන් ආරමේ තියෙනවා නම් අපි ඒක කතා කරමු. එහෙම නැත්නම් අද අදට අපි මේ ලිඛිත ප්‍රශ්න ටික අදට මෙතනින් સમાપ્ત කළා. ඉතිරි ටික ඉතිරි ප්‍රශ්න කීපේ හෙට සාකච්ඡා කරමු. හොඳයි. දැන් අපි එහෙනම් දෙවියන්ට ඥාතීන්ට පින් දීලා එහෙම මේ අද ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු.